අරියාච පරියේෂනා අනරියාච පරියේෂනාති වන්දනීය පූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසංකේය කල්ප ලක්ෂ ගණන් මහවැලි ගඟේ ගලාගෙන යන ජල බිඳු කොච්චරක්ද ඊටත් වඩා එහා ගිය කල්ප ගානක් ආත්ම ගානක් පල්ලක්ෂ 12000 ගණන් සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ විවරණ ලැබමින් සිදු කළ මහා කැපකිරීමක ප්‍රතිඵලයක් තමයි අපි මේ අද සැනසෙල්ලක් විදියට ධර්මයේ තුලින් අත්දකින්නේ ඒ කැපවීම මහා බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට එදා සිද්ධ කළේ නැත්නම් ශනසිල්ලක් නැති පුංචි පුංචි දේවල් වලටත් හඬමින් දොඩමින් වැළපෙමින් ජීවත් වෙන තවත් එක් මනුස්ස කොටසක් වශයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාර ගමනේ අසීමාන්තිකව කැපවීම කරලා බුද්ධත්වයේ සාක්ෂාත් වුණාට පස්සේ 45 සසරක් පුරාවටම තමන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි ලෝක සත්‍යය වෙනුවෙන් කැප වුණා. පරිණිරවාණ මොහොතට එනකොට බුදුරජාණන් වහන්සේ තව අවුරුදු දහස් ගානකට සැනසෙන්නට පුළුවන් විදියට මේ ධර්මය ප්‍රතිස්ථාපනය කරලයි පරිණිරවාණයටපත් වුනේ. ඒ විදියට සංඝ සංස්ථා ආදී සකස් කරලා සිවණක් පිරිසක් සකස් කරලා පිරිණිවීමටපත් වුන නිසා පින්නත්නි අදත් අපි මේ ධර්මයෙන් සැනසෙන්නේ. හැබැයි ඒ අපි අත්දකින මේ ධර්මයට වරින් වර එකතු වෙනවා අධර්මය. හරියට ගහක් විනාශ වෙන්නට ගහේම හටගන්න කඳපණුවන් හේතු වෙනවා වගේ මේ ධර්මය විනාශ වෙන්නට නැත්නම් මේ ධර්මය බැහැර වෙලා යන්නට මේ ධර්මයේ හැසිරෙනවාය කියලා මේ ශාසනය තුල හැසිරෙන සමහර අයගෙන් එකතු වෙන අධර්මය ගහක කඳපණුවක් කඳපණුවන්සේ අපේ මේ බුද්ධ ශාසනයට විශාල හානියක්. ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ ඔබ වෙත ගෙන එන්නේ අධර්මයක් යම් කිසි කෙනෙක් සමාදම් කරවන්න හදනකොට ධර්මයේ වේශයෙන් අධර්මයක් ජීවිතේ ලං වෙන්න හදනකොට මෙන්න අධර්මයක් කියලා හඳුනගන්න පුළුවන් වෙන විදිහට බුද්ධ වචනය පැහැදිලිවම පිළිබඳව අවබෝධයක් ඇති කරවන්නයි සූත්‍ර ධර්ම විවරණ. පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. ඒ 152ම ගෞරවනීය මහා සංඝරත්නය දවසට එක සූත්‍රයේ බැගින් දේශනා කරන්නට තමයි මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ අපිට දේශනා කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකේන 26 වෙනි සූත්‍රය. මේ සූත්‍ර 152 අතර 26 වෙනි සූත්‍ර ධර්මයේ තමයි අද අපට කතා කරන්න තියෙන්නේ. මේ සූත්‍ර ධර්මයේ නම අරිය පරියේෂණ සූත්‍රය. ආර්යයන් වහන්සේලාගේ නැත්නම් ආර්යත් ආර්යත්වයේ පිණිස සෙවීම තමයි මේ සූත්‍රයේ අර්ථය. පරිේෂණය කියන්නේ හොයනවා කියන එක. සෙවීම කියන එක. එතකොට සසර දුකෙන් නිදහස් වීමට හේතු වෙන සෙවීම ගැන හොයන සූත්‍රය තමයි අරිය පරිේෂණ සූත්‍රය. මේක මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම වලින් 26 වෙනි සූත්‍ර ධර්මය. මේක මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ ඕපම්ම වර්ගයේ තමයි 26 වෙනි සූත්‍රයේ විදිහට සනිටුහන් වල සඳහන් වෙලා තියෙන්නේ. පින්වත්නි එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් සවැත් නුවර ජේතවනාරාමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරද්දී මේ ජේතවනාරාමයට පැමිණිණු ආගන්තුක භික්ෂුන් වහන්සේලා පිරිසකට බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම අවවාදයක් ලබා ගැනීමේ අදහසක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම අවවාදයක් ලබා ගැනීම අදහසක් ඇති වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මොකද කළේ ආනන්දයන් වහන්සේ ළඟට වැඩම කරනවා. ආනන්දයන් වහන්සේ ළඟට වැඩම කරලා සඳහන් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගෙන් නැකේ කාලෙකින් ධර්ම අවවාදයක් ලැබුවේ නැහැ. ආනන්දයන් වහන්සේ ළඟට වැඩම කරලා සඳහන් කරන ස්වාමීනි බුදුරජාණන් වහන්සේගෙන් අපි කාලෙකින් ධර්ම අවවාදයක් ලැබුවේ නැහැ. අනේ අපිට ඒකට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද? ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා එවත්නි බුදුරජාණන් වහන්සේ අද රම්මක කියන බමුණගේ අසතුවට යන්නට තියෙන ඉඩ කඩක් තියෙනවා. බලන්න පින්නත් ඒ කාලේ මොනතරම් සුන්දර සොඳුරු ස්වභාවයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ මේ වඩින්න හදන්නේ රම්මක කියන බමුණගේ අසපුවට. ඒ වගේම සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජකයන්ගේ ආශ්‍රමවලට වැඩම කරනවා. ඒ කියන්නේ ඒ කාලේ අපේ ශාස්ත්‍රුන් වහන්සේලු බුදුරජාණන් වහන්සේ මොනතරම් නිවැරදි දෘෂ්ටික පිහිටලා හිටියද කියනවනම් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වාසය කරපු කිසිම පරිබ්‍රාජක වේවා බ්‍රාහ්මණ වේවා ඒ කවර අන්‍ය ශාස්ත්‍රූන් වහන්සේලා එක්ක කිසිම අමනාපකමක් නැත්නම් කිසිම ආරවුලක් තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේට හිතුණට පස්සේ ඔන්න පරිබ්‍රාජකාරාම වලට යනවා. ගිහිල්ලා ඒ පරිබ්‍රාජකයොත් එක්ක දහම් කතාව එදෙනවා. වෙලාවකට ඒ කාලේ තිබුණ රම්මක වගේ දේ අද කතා කරන්නේ අශපු වලට වඩිනවා. වැඩලා ඒ ආශ්‍රම වලට වැඩලා අශපු කියන්නේ මේ ආශ්‍රම කියන එක. ඉතින් මේ ආශ්‍රම වලට වැඩම කරලා කතා බහ කරනවා. නමුත් ඉතින් අදට සාපේක්ෂව බැලුවොත් එහෙම පින්නති බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ක්‍රිස්තියානි කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න හොඳටම කේන්ති යනවා. මුස්ලිම් කිව්වොත් මොකද වෙන්නේ? හොඳටම කේන්ති යනවා. Hindu කිව්වොත් මොකද වෙන්නේ? හොඳටම කේන්ති යනවා. පන්සලක් ළඟින් යද්දී නිවි නිවි යන අය පල්ලියක් ළඟින් යද්දී පිච්චි පිච්චි යනවා. එතකොට අපි බුද්ධ ශ්‍රාවකයද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොහොමද දේශනා කළේ? මාතා යතානියම් පුත්තන් නායසා ඒක පුත්තමන රක්කේවම් සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ලෝකේ අරමුණු වෙන්න ඕන අම්මෙකුට අම්මෙකුට දරුවෙක් අරමුණු වෙනවා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ වැඩ හිටපු බොහෝ ස්වාමීන් වහන්සේලාට එවැනි සංකල්ප තිබ්බේ ශ්‍රාවකයන්ට. ඉතින් මේක රම්මක බ්‍රාහ්මණයාගේ අසුපෝය මේ මේ පරිබ්‍රාජකයේ ගසපුවේ කියලා ආශ්‍රම යන්නේ කියලා එහෙම ආරාමයේ කියලා අනේ උන්වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට යන්න හිතුනොත් ගිහිල්ලා ඒක එච්චරම සුහදත්වයක් තිබ්බා. හරීම මේ සාමකාමී බවක් තිබ්බා. ඉතින් මේවා අපි අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ. අපි හැම જાතියක් එක්කම හැම ආගමක් එක්කම හැම දර්ශනයක් එක්කම ඒව අදහන අයත් එක්ක සුහදශීලීව මේ ගමන යන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි සත්පුරුෂ නම් මේ සත්පුරුෂ ධර්මයේ හික්මුණා නම් සත්පුරුෂ වූ සත්පුරුෂ ධර්මයේ හික්මුණ කෙනාට සත්පුරුෂයොත් එක්ක විතරක් නෙවෙයි ජීවත් වෙන්න පුළුවන්. එයාට අසත්පුරුෂයෝ එක්ක ජීවත් වෙන්න පුළුවන්. බලන්න සත්පුරුෂයාට සත්පුරුෂ ධර්මයේ පිහිටපු කෙනාට සත්පුරුෂයා එක්ක විතරක් නෙවෙයි හොඳ අයත් එක්ක විතරක් නෙවෙයි ජීවත් වෙන්න පුළුවන්. අසත්පුරුෂයා එක්ක. හොඳ නැති කෙනා එක්ක උනත් එයාට ජීවත් වෙන්න පුළුවන් දියුණු මානසිකත්වයක් තියෙනවා. ඉතින් මේ ආරංචිය දැනගත්තට පස්සේ ආනන්දයන් වහන්සේගෙන් මේ ශාමින්නාසරට හරිම සන්තෝෂයි. වේල පහින්ම ගියා රම්මක බමුණගේ ආශ්‍රමයට. ඉතින් එදා උදෑසනින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පින්දපාතයේ වැඩම කළ ආනන්දයන් වහන්සේත් එක්ක පින්දපාතේ වැඩම කරලා දැන් මේ වැඩ හිටියේ ජේතවනාරාමනේ. ඉතින් මේ සවැත් නුවරම තමයි තිබ්බේ පූර්වාරාමේ. විශාකා මහ සිතදේවියගේ ගේ ආරාමය සකස් කළ දුන්නා. දැන් පින්දපාතේ වඩින්න කලින් ජේතවනාරාමේ ඉඳලා පින්දපාතේ වැඩලා බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේත් එක්ක පූර්වාරාමයට වඩිනවා. පූර්වාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ හවස් කාලේ ඒ පැයත් එකක් බොහොම විවේක සුවයෙන් ඵල සමවස්සු ආදී විදිවින් වැඩ වාසය කරලා ආනන්දයන් වහන්සේ සදාහන් කරන ආනන්ද මේ තැන් පහසු වෙන්න ඕන කියලා. පස්සේ ආනන්දයන් වහන්සේත් එක්ක තැන් පහසු වෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ තැන් පහසු වෙලා දිය වේලනකම් ඒ තැන් පහසු වෙන තැන සුදුසු ආසනයක වැඩ ඉන්නවා. අන්නේ වෙලාවේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළ ස්වාමීනි භාගතුන් වහන්සේ මේ රම්මක කියන බ්‍රාහ්මණයාගේ අසපුව තියෙනව නේද? ආශ්‍රමයේ තියෙනව නේද? භාගතුන් වහන්සේ හරීම රමණීය. හරීම සිත් කලුයි. හරීම ප්‍රසාරජනකයි. භාගතුන් වහන්සේ අද එහි වැඩියොත් හොඳයි නේද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද අපි එහෙනම් එහෙ වැඩමු කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ තුන රම්මක බමුණගේ ආශ්‍රමයට වැඩම කළා. ඒ ආශ්‍රමයේ ප්‍රධාන ශාලාවේ තමයි ඔක්කොම ස්වාමින්වහන්සේලා ටික දැන් වැඩ ඉන්නේ. දැන් ඔක්කොම ස්වාමින්වහන්සේලා ඒ ආශ්‍රමයේ දැන් ඇතුලේ වැඩ ඉන්නවා ප්‍රධාන දොරටුව ඒ ශාලාවේ ප්‍රධාන දොරටුව පහළක්. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ උග්‍ර පාදනවා. බලන්න කොච්චර එතන තියෙනවද කියලා බුදු පියාණන් වහන්සේගේ තැනකට ගියාම වුණත් මම මේ තුන් ලෝකයකටම ਸਰවඥයි මම මේ තුන් ලෝකයම අවබෝධ කරගත්ත ලෝකවිදු මම මේ අසංඛ්‍ය කල්ප ගාණක් මේ මෙයාල මේ ඇතුළින් ණය වෙනුවෙනුත් මේ පාර්මිතා පුරාගෙන ආපු කෙනෙක් ඉතින් මට මොකද දොර ඇරගෙන යන්න පුළුවන් කියලා එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒ ආශ්‍රමයේ අර ප්‍රධාන ශාලාවේ වහපු දොරටුව ළඟට ගිහිල්ලා ඒ කතාබහ අවසන් වෙනකන් ඉඳලා එහෙම සඳහන් කරනවා. අතුලාන්තයේ යම් කතාබහක් තිබ්බනම් ඒක අවසන් වෙනකන් ඉඳලා තමයි උග්‍රපාදන්නේ. එතකොට ඔන්න ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා දොරටුව විවර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුදුසු ආසනයක වැඩ ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාවේදී ඊළඟට ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා දේමා භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනරියාච පරියේෂණ මහණෙනි මේ ලෝකේ තියෙනවා ආර්ය පරියේෂණය සහ අනාර්ය පරියේෂණය කියලා දෙකක් ආර්යත්වය සඳහා කරන සෙවීමකුත් අනාරත්ය පිණිස හේතුල සෙවීමකුත් කියලා සෙවීම් පරිේෂණ දෙකක් තියෙනවා. දැන් සාමින්නාසල බොහෝම සන්තෝෂයි. දැන් අපේ පිළිතුමක් ගන්නවනේ. දැන් අපේ පිළිතුම බොහෝම ධර්ම ශ්‍රවණයට කැමති ගාරුණීය සාමින්නාහන්සේ නමක් ගමක ගමේ හරි නැත්නම් ගමේ පන්සලේ හරි තමන්ගේ ගෙදරට හරි වැඩම කළොත් දැන් ධර්ම ශ්‍රවණයට කැමති පිළිතුම් කොහොමද මේ සූදානම් වෙන්නේ? ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කොහොම සූදානම් වෙන්නේ නැද්ද? ඉතින් මේ ස්වාමීන් වහන්සේලා හරිම සන්තෝෂයෙන්. හරිම ප්‍රීති ප්‍රමෝදයෙන් දැන් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. මොකද්ද මේ විස්තර කරන්න හදන්නේ? දේමා භික්කවේ පරිවේසන, අරියාච පරිවේසන, අරියාච පරිවේසන. පින්නත් මහණෙනි මේ ලෝකයේ තියෙනවා ආර්ය ආර්යත්වයට හේතුන සෙවීමක් සහ අනාර්යත්වයට හේතුන සෙවීමක්. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ විම සඳහන් කරනවා කතමාච භික්කවේ අනරියා පරියේෂණ පින්වත් මහණෙනි මොකද්ද මේ අනාර්ය පරියේෂණය කියන්නේ බලන්න මේක අපේ ජීවිතේ සිද්ධ වෙනවාද කියලා තේරුම් ගන්න ඕනේ මේ අනාර්ය පරියේෂණය කියන එකට බුදුන් වහන්සේ දේශනා කරනවා විග්‍රහ කරනවා ඊට අනුකූලව ඔබ අප බලන්න ඕනේ අපේ ජීවිතවලත් මේ වෙන දෙයක් තියනවාද කියලා අනාර්ය පරියේෂණයක් ඉද දික්කවේ ඒකච්චේ අත්තතා ಜಾති ධම්මෝ සමානෝ ಜಾති ධම්මඤ්ඤේව පරියේසති මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙක් ಜಾතිය ස්වභාව කොටගෙන ඇත්තේ කියන්නේ ಜಾතිය ස්වභාව කොටගත් කෙනෙක් ඉදදීම නැත්නම් හට ගැනීම ස්වභාව කොටගත් කෙනෙක් ඉපදීමම ජාතියම ස්වභාව කොටගත් දෙයක් හොයනවනම් ඒක අනාර්ය පරිේශනයක්. දැන් එතකොට අපි හටගත්ත දේවල්ද නැද්ද? අපි හටගත්ත දේවල්. ඊළඟට අපි ආපුව හටගන්න පුළුවන් ස්වභාවයයිද නැද්ද? දැන් අපේ සමාජින්න සමහර අනේ ස්වාමීන් වහන්සේ මට නම් ආයෙ උපදින්න බෑ. මේ හොඳටම ඇති හිටියා. මේ මොන දුකක්ද විඳින්නේ? කියලා අපිත් එක සමහර ඒ උපාසක අම්මල උපාසක පියවරු එහෙම කතා බහ කරපු අවස්ථා වල තරුණය පවා ආයෙ නම් බෑ මට බෑ තවත් යන්න කියලා. දැන් යාලා නොයා ඉඳීද? දැන් මට නම් මේ සසර තිත්ත වෙලා කියලා සමහර අය කියනවනේ. දැන් එයාලා ආපු සංසාරයට වැටෙන එකක් නැද්ද? අවිද්‍යාව තියෙනවා නම් මොකද වෙන්නේ? වැටෙනවම තමයි. සංස්කාර ධර්ම නිත්‍ය වශයෙන් තාම ගන්නවා නම්, සුඛ වශයෙන් තාම ගන්නවා නම්, ආත්ම වශයෙන් තාම ගන්නවා නම්, සුභ වශයෙන් තාම ගන්නවා නම් ඉපදෙනවම තමයි තියෙන්නේ. කර්ම ප්‍රහාණය කරලා නැත්තම් දැන් රහතන් වහන්සේට අපි සඳහන් කරනවා කර්මය ශ්‍රේ කළා කියලා. ඒ නිසා උපදින්නේ නැහැ. දැන් අපේ ජීවිතවල කාම කර්ම වෙනවනම් දස කුසල කර්ම හරි වෙනවනම් අපේ ජීවිතවල ආපහු උපදිනවා අපි. ඊළඟට අපේ ජීවිතවල තණ්හාව තියෙනවනම් රූප තණ්හා තියෙනවා තාම, ශබ්ද තණ්හා තියෙනවා, ගන්ධ තණ්හා තියෙනවා, රස තියෙනවා තණ්හා තියෙනවා, පහස තණ්හා තියෙනවා, ඔය එක එක අයගෙන් ලැබෙන ආදරය ගෞරව ආදියට තණ්හාකාම් තියෙනවා. ඉපදෙන එකක් නැද්ද? ඉපදෙනවාමයි. එහෙනම් බලන්න අපි ඉන්නේ නැවත ඉපදෙන ස්වභාවයෙන්. ඇයි අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා, කර්ම තියෙනවා. මෙන්න මෙහෙම හටගත්තු නැවත ඉපදෙන ස්වභාවයේ තියෙන අය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ જાතියමය හොයනවා. බලන්න මොනවද හොයන්නේ කියලා. පුත්‍ර දැන් බලන්න විවාහ වුණාට පස්සේ ළමයි බලාපොරොත්තු වෙනවද නැත්නම් දාන්න එක තමයි මේ අනාර්ය පරිේශණය කියන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ සාමාන්‍ය ලෝකයේ තුල තියෙන සංකල්පවලට දාලා නෙවෙයි මේ ජීවිතය ගැන කතා කරන්නේ. නිර්වාණය ඉලක්ක කරගත්ත සැබෑ පරිේශණය මොකද්ද කියන්නේ මේ මේ සාකච්ඡාවට බුදුරජාණන් වහන්සේ මේ කරුණු ගන්නේ. යම් කිසි කෙනෙක් දුවෙක් හම්බ වෙනකන් ඉන්නවා නම් පුතෙක් හම්බ වෙනකන් ඉන්නවා නම් ඒ දුව කියන්නේ පුතා කියන්නේ නැවත උපදින්න පුළුවන් ස්වභාවයේ අයද නැද්ද? නැවත පුළුවන් උපදින්න පුළුවන් ස්වභාවයේ අයද? එතකොට ඒක අනාර්ය පරිේශනයක්. ඊළඟට භාර්යාවක් යම් කිසි කෙනෙක් හිතනවා අනේ මං තාම තනි කඩයි මට අවුරුදු 30යි මට අවුරුදු 35යි අනේ හොඳ භාර්යාවක් මට ලැබෙනවා නම් කියලා භාර්යාවක් හොයනවා ඔය මංගල යෝජනා වලට දාලා හරි යහළු මිත්‍රාදීන්ට කියලා හරි කපුවන්ට කියලා හරි භාර්යාවක් හොයනවා ඒ භාර්යාව කියන්නේ තමන් වගේම හටගත් ස්වභාවයේ නැවත හටගන්න ස්වභාවයේ එක්කෙනෙක්ද නැද්ද අන්න බලන්න අනාර්ය පරිේශනයක් ඒකනේ නෙක්ඛම්මයේ උසස් කියන්නේ පැවිද්දට එනකොට ඔය හැම දෙයක්ම අතහැරෙනවනේ අවුරුදු 20 වගේ පැවිද්දට ආව කියන්නේ ඉතින් දරුවෝත් අතහැරෙනවා අනාගතේ හම්බෙන්න ඉන්න භාර්යාවරුත් අතහැරෙනවා ගෑනු දරුවෙන් සාමිවරුත් අතහැරෙනවා ඒ වගේ මහා ඔය අනාර්ය සෙවීම් සමුදායක් අතහැරෙනවා පැවිද්දටින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතුන් බලාපොරොත්තු වීම පුතුන් සෙවීම අනාර්ය පරිේශනයක් භාර්යාවරු සාමිවරු හැවීම අනාර්ය පරිේශණය. ඒයි තමන්ගේ જાතියෙම එකක් නේ හොයන්නේ. තමන් වගේම හටගත්ත තමන් වගේම නැත හටගන්න පුළුවන්. ඊළඟට දැසි දස්සා. ඊළඟට සැපෙන් ඉන්න කියලා 16න් 16න් හොයනවා. ඒ හොයන්නේ තමන්ගේ જાතියේම එකක්ද නැද්ද? ඒ තමන් වගේම හටගත්ත හටගන ස්වභාවයේම එකක්. ඊළඟට සඳහන් කරන එළු බැටළු කුකුළු ඌරු ඇත් ගව අස් වෙලබ ආදී ඒවත් ජීවිතේ පවත්වාගෙන යන ඒ කාලේ හරියට තිබුණා තියෙනනේ සත්ත්ව පාලනය තිබුණා තියෙනවනේ. රාජ්‍ය කටයුතු වලට අශ්‍රයන් දීම, ඊළඟට ගව පාලනය සිදු කිරීම, කුකුල් පාලනය මේ වගේ ඒ කාලයේ මේ ජීවිතේ සැපෙන් අරගෙන යන්න කියලා එවැනි දේවල් හරියට හොයලා තිබුණා. දැන් බලන්න ශාසනයකට ආවට පස්සේ ගිහි ජීවිතය අතහැරලා ඕක යන්නේ ගිහි ජීවිතයට ආවට පස්සේ මේ සත්තු හුරකල් හුරතල් කර කර ඉන්නේ නැහැ නේ විසුද්ධාංශේලා. ගවයෝද, එළුවන්ද, අශ්‍රයන්ද ඊළඟට වෙළඹුන්ද එළුවන්ද බැටළුන්ද මේ හොය හොය ඉන්නවද භික්ෂුන් වහන්සේලා ශාසනයට ආවට පස්සේ නෑ ඒ සංස්කාර හුරුකලේ අයින් කරනවා ඒව හොයන්නේවත් නෑ ඇයි ආර්ය පරිේශණයකටනේ ආවේනේ එතකොට එවැනි පරිේශණයක් නැති අයට මොකද්ද කරන්න වෙලා තියෙන්නේ ඔන්නෝවා හොය හොය යන්න වෙලා ඒ විතරක් නෙවෙයි සඳහන් කර රන් රෙදි මුතුමැණික් ආදී ಜಾති ධම්මෝ හේතේ භික්කවේ උපදයෝ මේ ಜಾති ධර්මාදී යම්තාක් පංචකාම උපදි උපද්‍රවම හොයනවනම් සඳහන් කරන එක අනාර්ය පරිේශනයක් කියලා. එතකොට දැන් පිළිතුරට හිතා ගන්න පුළුවන් තමන් ඉන්නේ ආර්ය පරිේශනයකද අනාර්ය පරිේශනයකද කියලා. ආදරය කරන්න අය හොයනවනම් විවාහ වෙන කෙනෙක් කොහේ හොය ඉන්නවනම් දූල පුතාලා හම්බ වෙනකම් බල බල ඉන්නවනම් ඊළඟට ඔය අරගෙන යන ජීවිතේ හැපෙන් ගත කරන්න කියලා මේ දශදාසන් ආදී හොය හොය ඉන්නවා නම් ඉතින් තේරුම් ගන්න ඕන අපි කොතනද ඉන්නේ අනාර්ය පරිේශනයක් තුල ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහිම කාරණාවක් මේ පුත්‍ර භාර්යාවන් දැසි දස්සන් එළු වැටළු කුකුල් ඌරු ආදී මේ රන් විදි යති මේ උපද්‍රව වුණ පංචකාම වස්තු හොයනවා විතරක් නෙමෙයි සඳහන් කරනවා එත්තායන් ගතිතෝ මේවයි මේ ගැට ගැහෙනවලු තණ්හාවෙන් අර අර මේ තියෙන දේශනා අන්තෝ ජටා බහි ජටා කියලා ඇතුළෙත් ගැට පිටත් ගැට කියලා මේ මොහ ඒ මොනවා ගැටද කියන්නේ තණ්හාවෙන් ආධ්‍යාත්මික ඇහැ කනනාසේ දිවකය මනසට ගැට ගැහෙන තණ්හාවෙන් බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී විශේෂ ගැට ගැහෙන තනින්ද තමයි කියන්නේ අන්තෝ ජටා බහි ජටා කියලා අන්තෝ ජටා බහිජටා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සාමිඥාහසරණ දේශනා කරන අනාර්ය පරිේෂණයක් වූ පුත්‍ර භාර්යාවරු ආදිය හෙවීම විතරක් නෙවෙයි. ඒ හොයපු දේවල් වලට හොයාගත්තු දේවල් වලට එත්තායන් ගතිතෝ. මෙතන මොකද වෙන්නේ? තණ්හාවෙන් ගැට ගැහිලා යනවා. මුච්චිතෝ. ඒ තණ්හාවෙන් ගැට ගැහිලා කොච්චරද කියනවා නම් මුසපත් වෙලා වගේ ඉන්නේ. බලන්න කොච්චර සාධාරණ වචනද කියලා. දැන් සමහර අය Tamanට මේ උපාදානය වෙච්ච කාමවස්තු හැමුවේ මුසපත් වෙලා වගේ ඉන්නේ. නික ඔළුව නරක් වෙලා වගේ ඉන්නේ සමහර අය. ඇයි එහෙම කියන්නේ? සංසාරය අමතක වෙලා, Tamanට Taman අමතක වෙලා අර අදාළ කාම වස්තුවම අරමුණු කරගෙන ඒකම ඉලක්ක කර කර ඒ ගැනම හිත හිත දවසම ගෙවනවා. මුසපත්ත. මුචිතෝ කියන්නේ ඒකයි මුසපත්ත. ඊළඟට දේශනා කරනවා අජ්ජාපන්නෝ තණ්හාවෙන් ගැට ගැහිලා මුසපත් වෙලා ඒකේ තදින් බැහැගෙන ඒ අදාළ වස්තුවේ හිත බැහැගෙන කියන්නේ ඒ අදාළ රූපයක් නම් මේක ශරීරයක් නම් මේ ශරීරයේ හිත බැහැගෙන හරියට ගැඹුරු වලකට වැටෙනවා වගේ රූපේම බැහැගෙනම දවසේ ඒ රූපේ බැහැගත්ත හිතින්මයි වැඩට යන්නේ ඒ රූපේ බැහැගත්ත හිතින්මයි වැඩ කරන්නේ ඒ රූපේ බැහැගත්ත හිතින්මයි ඉරියව් පවත්වන්නේ එහෙම ශබ්ද ඒ ප්‍රිය හඬවල් ගැන ප්‍රිය ගන්ධ රස ස්පර්ශ ගැන සමහර ආදරයන් ගැන උනා ඒවයි බැහැගෙන ඒ බැහැගත් හිතින්මයි දවස ගෙවන්නේ අඥාපන්නෝ ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට සංහාවෙන් ඇලෙමින් ගැට ගැහිමින් ඊළඟට ඒකෙන් මුසපත් වෙලා ඊළඟට ඒකේ බැහැගෙන ඉපදෙන ස්වභාවයේ අය ඉපදෙන ස්වභාවයේ දේවල්ම හොයනවා. අනාර්ය පරිේශණය. ඊළඟට දේශනා කරනවා කිංච බික්කවේ ජරා ධම්මං වදේත. ඊළඟට පින්වත්නි ජරා ධර්මයට පත්වන ස්වභාවයේ අය මොකද කරන්නේ? ජරා ධර්මයේම හොයනවා. දැන් බලන්න දැන් අපි අපි ජරාවටපත් වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අතර පස්සේ වල ජරාවටපත් වෙනවානේ. දවසින් දවස දවසින් දවස මේ විපරිණාම ස්වභාවයටපත් වෙනවා. මේ විපරිණාම ස්වභාවයටපත් වෙන මේ දෙමව්පියෝ හොයන දරුවෝ දැන් දුවෙක් ඉපදුනා කියන්නේ කුකුටෙක් ඉපදුනා කියන්නේ එයාට මොකද වෙන්නේ? දැන් බලන්න අපේ මව් පරම්පරාව ගත්තම් පිය පරම්පරාව ගත්තට පස්සේ දැන් මේ අතීත මව් පරම්පරා පිය පරම්පරා දැන් ඔක්කොම මොකද උනේ? ජරාවටපත් වුණානේ. අජර කෙනෙක් හමුුන්නේ නැහනේ අපිට. අමරණීය කෙනෙක් හම්බුන්නේ නැහැ. අතීතේ අපේ අම්මගේ අම්මා අම්මගේ අම්මා අම්මගේ අම්මා කියන ඔක්කොම අම්මල මොකද උනේ? ජරාටපත් වුණා. තාත්තගේ තාත්තා තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා කියලා අපි අවුරුදු 500ක් එහාට ගියා. ඒ හැම හැම්මෙක්ම ඒ හැම තාත්තෙක්ම මොකද උනේ? ජරාව ස්වභාව කොටගෙනමයි. ඊළඟට ඒ වගේම අපේ දරුවෝ ඊළඟට අපි හොයන ඔය බුදුන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන එළු බැටළු ආදී ගව පාලනයට අදාළ විවිධ සත්ත්ව පාලනයට අදාළ සත්වයේ හෙව්වනම් ජීවිකා පවත්වාගෙන යන්න මොකද වෙන්නේ? ඒ හැම සත්ත්වයකම ජරාටපත් වෙනවා. රාන්දිදී මුතුමැණික් යාන වාහන ජංගම දුරකථන ඉඳලාම ජරාටපත් වෙනවද නැද්ද? දිරනවා. ඒකනේ ජංගම දුරකථන මාරු කර කර අපට භාවිතා කරන්නලා තියෙන්නේ. එකක් පාවිච්චි කරන කාලෙකදී තව එකක් ගන්න වෙනවා. වාහනේ වුණත් එහෙමයි. තමන්ගේ අතට අතට ආපු හැම දෙයක්ම දිරනවා. තමනුත් දිරනවා. තමන්ගේ අතර ගත්ත හැම දෙයක්ම දිරනවා. තමන් ලං කරගත දේවලුත් දිරනවා. එතකොට යමෙක් දිර දිරා දිරන දේවල්ම හොයනවනම් අනාර්ය පරිේශනයක්. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මං. යම් කිසි කෙනෙක් ව්‍යාධියටපත් වෙමින් ව්‍යාධියටපත් වෙන දේවල්ම හොයනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකත් අනාර්ය පරිේශනයක්. අපිත් ළඩ වෙනවා, දරුවොත් ළඩ වෙනවා. දරුවොත් ළඩ වෙනවා, අපිත් ළඩ වෙනවා. නෝනත් ළඩ වෙනවා, මහත්යත් ළඩ වෙනවා. මහත්යත් ළඩ වෙනවා, නෝනත් ළඩ වෙනවා. ගෙදරට අපි හිතමු සතා සීපාවෙක් ගෙනාව කියලා, සමුණුත් ළඩ වෙනවා, සතා සීපාවත් ළඩ වෙනවා. එතකොට මේ ව්‍යාධිය ස්වභාව කොටගත් අය හොයන්නේම ව්‍යාධියේ ස්වභාව කොටගත් අය. ඊළඟට සඳහන් කරනවා කිංච භික්කවේ මරණ ධම්මං වදේත. දැන් මරණ ධර්මය කියන්නේ මොකද්ද? දැන් මරණ ධර්මයටපත් වෙන අය මරණ ධර්මයෙන්ම හොයනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරෙන දෙමව්පියෝ මැරෙනම ස්වභාවයේ දරුවෝ පතනවා. මැරෙන ස්වභාවයේ අය මැරෙන ස්වභාවයෙන් භාර්යාවරු හොයනවා. බලන්නකො පින්නත් අපේ මේ ජීවිතය හරිම తాවකාලිකයිනේ. හරිම తాවකාලිකයි. ඒ తాවකාලික ජීවිතයක් ලැබිච්ච අපි ඒ වගේම తాවකාලික ජීවිත තියන අය හොයනවා. ඊළඟට දේශනා කරනවා ශෝකයටපත් වෙන අය ශෝකයටපත් වෙන දේවල්ම හොයනවා. කොච්චර සාධාරණද? ශෝකයටපත් වෙන අය ශෝකයටපත් වෙන දේවල්ම හොයනවා. ඊළඟට සංකිලේශ ධර්ම තියෙන අය සංකිලේශ ධර්ම තියෙන අයම හොයනවා. ඒ කියන්නේ කෙලෙස් බරිතය කෙලෙස් බරිතයම හොයනවා කියන එක. එතකොට මෙන්න මේ විදිහේ යම්කිසි ජාතියටපත් වෙන කෙනෙක් ජාතියම හොයනවා නම් ජරාවටපත් වෙන කෙනෙක් ජරාවටපත් වෙන දේවල් හොයනවා නම් ව්‍යාධියට පත්වන කෙනෙක් ව්‍යාධියට පත්වන දේවල් මොහ වෙනවා නම් ශෝකයට පත්වන කෙනෙක් ශෝකයට පත්වන දේවල් මොහ වෙනවා නම් කෙලෙස් සහගත කෙනෙක් කෙලෙස් සහගත අය මොහ වෙනවා නම් දේවල් මොහ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාර්ය පරිේශනයක්. ඒක හීනයි. ඒක ග්‍රාම්‍යයි. මොකද්ද මේ අනාර්ය පරිේශණය කියන්නේ කාමසුකල්ලිකාන යෝගය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී කාමසුකල්ලිකාන යෝගයට දුන්න සහතික මොනවද? හීනයි ග්‍රාම්‍යයි පෝතුජ්ජනිකයි ඒ විදිහට මේ කාම සුකල්ලිකාණ යෝගයේ කියන්නේ අත්ඵල යුතු අන්තයක් විදිහට ගා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අනාර්ය පරිශ්‍රය ගැන ඔන්න ඕක කාම සුඛයේහිම නැවත නැවත ඇලෙමින් ජීවිත අරගෙන යන ඒ අනාර්ය පරිශ්‍රය ඒ අනාර්ය පරිශ්‍රයේ කොච්චර මේ ලෝකේ තියෙනවද අවුරුදු 17 18 වෙනකොට ගොඩාක් තරුණයන්ට මොකද වෙන්නේ තරුණියන්ට මොකද වෙන්නේ? තරුණේ කරි තරුණිය කර හොයන්න පටන් ගන්නවා. ඒක අනාර්ය පරිේශනයක්. මං තනිකඩයි මං තනිකඩයි මට පාළුව කියලා. අවුරුදු 25 30 වඳින වයස වෙද්දී ස්ථිරව මැරෙනකම්ම ඉන්ඩෝනේ කෙනෙක් එක්ක කියලා කෙනෙක් හොයනවා. අනාර්ය පරිේශනයක්. විවාහ වල ළමයි බලාපොරොත්තු වෙනවා. අනාර්ය පරිේශනයක්. ජීවිතේ පවත්වාගෙන යන විවිධ රාන්දිදී මුතුමැණික් ආදී විවිධ වැඩපිළිවෙළ වලට යොමු වෙනවා අනාර පරිශ්‍රණය. ඔය ඔය පැතිකඩ තුල ඉස්සරහට ගිහිල්ලා අපිට ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමාච භික්කවේ අරියා පරිේශනා මහණෙනි මේ ආර්ය පරිේශණය මොකද්ද? මේ ලෝකේ යම්කිසි කෙනෙක් ಜಾති ධර්මයේ ස්වභාව කොටගෙන හිටියා. ජාති ධර්මයේ ආදීනව දැනගෙන ජාතියක් නැති අනුත්තර වූ භවයෝගාදී ෂය වීම වූ නිර්වාණය සොයයි නම් අන්න බලන්න මේ ලෝකේ කෙනෙක් ජාතිය ස්වභාව කොටගෙන තියෙන්නේ එයා හැබැයි ඒ ජාතිය ස්වභාව කොටගත් එකක්ම හොයන්නේ නැහැ මෙයා හොයන්නේ නිවන කෙනෙක් ජරාවට පත්‍ර ස්වභාවයෙන් ඉන්නවා. හැබැයි මෙයා ජරාවට පත්‍ර දේවල්ම හොයන්නේ නැහැ තණ්හාවෙන් එළි ගලී සතුටු වෙන්න. මෙයා හොයන්නේ නිවන. ව්‍යාධිය ස්වභාව කොටගත්ත කෙනෙක් ඉන්න හැබැයි එයා තව ලෙඩ හොයන්නේ ලෙඩ වෙන ස්වභාවයයි තණ්හාවෙන් හොය හොය යන්නේ මෙයා මොකද කරන්නේ මෙයා නිවන හොයනවා ඒ ජරා જાතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති අනුත්තර වූ භවයෝග ආදිය කාමයෝග ආදිය ප්‍රහාණය වෙන නිර්වාණයක් තුන අන්නේ නිර්වාණය හොයනවා ඊළඟට මරණය ස්වභාව කොටගත් කෙනෙක් මරණයට පත්වන දේවල්ම හොයන්නේ නිවන හොයනවා. ශෝක සහිත කෙනෙක් සංකිලේශ සහිත කෙනෙක් ශෝක සහිතයම කෙලෙස් සහගතමයි හොයන්නේ. එයා කරන්නේ මොකද්ද? නිවන හොයනවා. එතකොට පින්නත් තනි කරම ජීවිතේ වෙනස් පැත්තකට හැරෙන්නේ නැද්ද? එහෙනම් මෙයා මේ ආරෂ්ඨායක මාර්ගයේ පැත්තට මේ ජීවිතේ දැම්මේ. කාමසුකල්ලිකාන යෝගාදී අනාර්ය පරිේෂණයන්ගේ පැත්තේ හිටපු කෙනා මෙයා දැම්මා මේ නිර්වාණය සාක්ෂාත් කරන පැත්තට තමන් ගියේ. දැන් හොයනව නිවන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහණෙනි මමද පෙර බෝධි බෝසත් කල ඒ කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ විතර ඉන්න කාලේ ජාති ධර්ම ඌයේ ජාති ධර්මයම සෙව්වෙමි. බාරද බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීතය ඇත්තක් කියනවා. ಜಾති ධර්මයෙන්ම යුක්ත වුණ මම සිද්ධාර්ථයන් වහන්සේ විදිහට ಜಾති ධර්මයෙන්ම හොයපු කාලයක් තිබ්බා. ජරා ධර්මයෙන් යුක්ත මම ජරා ධර්මයක්ම හොයපු කාලයක් තිබ්බා. දැන් සිද්ධාර්ථයන් වහන්සේට රාහුල කුමාරයෙක් දුනා කියවට පස්සේ ඇති වුණ සතුට මතක නේද පින්නත්. ඒ පණිවිඩය කියපු කෙනාට තමන්ගේ ගෙලේ තිබ්බ වටීන මුතුහරපවා පරිත්‍යාග කළානේ සතුටේ සතුටට එතකොට බෝධිසත්වයන් වහන්සේ ජරාවට පත්වන ස්වභාවයෙන් ජීවත් වෙමින් ජරාවට පත්වන පුතුන් හෙව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ජරාවට පත්වන ස්වභාවයෙන්, ඉපදෙන ස්වභාවයෙන්, මරණයට පත්වන ස්වභාවයෙන් බෝධිසත්වයන් වහන්සේත් ජීවත් වෙමින් ඒ වගේම ජරාවට, ව්‍යාධින, මරණයට පත්වන දේවල් යම් කිසි විදිහකට හරි හෙව්වා. පින්වත් මහණෙනි මමත් හෙව්වේ ඒ කාලේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි බුදුරජාණන් බෝසතාණන් වහන්සේ කල්පනා කළාලු ಜಾති ධර්මයේ ස්වභාව කොටගත් මම මේ වගේම ಜಾති ධර්මයට පත්වන දේවල් හේවීමේ අර්ථය මොකද්ද? ජරාවට පත්වන ස්වභාවයේ මම මේ වගේ ජරාවට පත්වන දේවල්ම හේවීමේ අර්ථය මොකද්ද? ව්‍යාධියට මරණයට පත්වන ස්වභාවයේ මම මේ වගේම ව්‍යාධියට මරණයට පත්වන දේවල් සෙවීමේ ඵලකුමක්ද බෝධිසත්වයන් වහන්සේ සඳහන් කරනවා කුමට මම මේ ධර්මයෝම සොයම්ද අනුත්තර වූ භවයෝගාදී ඡය කරන කිරීමට හේතු වන නිර්වාණය කියන ධර්මය හොයාගත්තොත් කොච්චර ඒක යහපත්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවුලේ අමුදරුවන් දෙමව්පියන් හඬද්දි හිසකෙස් කළුව හිති මම ඒ කියන්නේ මේ තරුණ කාලේ මේකුණා කියලා කියන්නේ ඒ හැම දෙයක්ම අතහැරලා කිං කුසල ගවේසි කුසලය කුමක්ද කියලා ආර්ය පරිේශණය කරන්න පටන් ගත්තා කියලා. බලානතර බෝසත්යන් වහන්සේ හොඳටම දන්නවා තමන් වහන්සේගේ පැමිණීම තුළ යශෝදරාට වෙන්නේ මොනවද කියලා. පියමහ රජතුමාට වෙන්නේ මොකද කියලා. රාහුල කුමාරයාට වෙන්නේ මොකද කියලා. නමුත් ඒ අය හඬන ස්වභාවයෙන් හිටියත් බෝසත්යන් වහන්සේ මොකද කළේ? හිස කෙස් කළු කාලයේම කළුව පැවිදි කාලයේම සඳහන් කරන පින්නත් මහණෙනි මම ගිහි ජීවිතය අතහැරියා. ඇයි අතහැරියේ? ಜಾති ධර්මයට පත් වෙන මං ಜಾති ධර්මයේම හොයල වැඩක් නෑ අර්ථයක් නෑ පින්නත්. පිනතුම හිතන්නකො ගිහි ජීවිතේ ගෙවනවානේ දැන් බලන්න මොකද්ද ඔය ඇත්තරම හිතන ජීවිතයේ අර්ථය මොකද්ද අවසාන ප්‍රතිඵලය මොකද්ද දැන් මේ වගේ ආර්ය වූ ආර්ය පරිේශනයක් ජීවිතේට එකතු කරගන්න නැතුව ගෙවන ජීවිතයක් ගැන හිතන්නකෝ ඉගෙන ගන්නවා රැකියාවක් හොයා ගන්නවා අර ජරා ව්‍යාධි ධර්මයන්පත් වෙන භාර්යාවක් හොයා ගන්නවා පුරුෂයෙක් හොයා ගන්නවා ඒ වගේම ජරා ව්‍යාධි මරණ ධර්මයටපත් වෙන දරුවෝ හම්බ වෙනවා එයාලත් එක ජීවිතයක වෙනවා එයාලා ජරාටපත් වෙනකොට දුක් වෙනවා ව්‍යාධිටපත් වෙනකොට දුක් වෙනවා තමනුත් ජරා ව්‍යාධි මරණ ආදීටපත් වෙනකොට දුක් වෙනවා අර කට්ටිය වෙනකොට හොඳටම දුක් වෙනවා ජීවිතය අවසන් වෙනවා තවත් භවයකට යනවා. ඉතින් අපි පින්නතුන්වත් හිතන්න ඕනේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවාදී උරුම කොටගත් මම ඒ જાතියේම දේවල් හැවීමේ අර්ථය මොකද්ද? කලකිරීමක් ඇති වෙනවද? අපි දැන් ඔය හොයන එක නතර කරන්න ඕන. පුළුවන්කමක් තියෙනවනම් පුළුවන්කමක් තියෙනවනම් හොයන එක නතර කරන්න. ওই මාර්ගය තුල සැනසෙල්ලක් පෙන්නනවා හිත. ඒක තමයි මුලාව කියන්නේ. මේ ලෝකේ විවාහ වෙලා සන්තෝෂෙන් ඉන්න දැකලා තියෙද පින්නතුන්. පින්නතුන්ගේ අම්මයි තාත්තයි විවාහ වෙලා ගොඩක් සන්තෝෂෙන් හිටියද? හොඳට හිතලා බලන්න. සත්‍යවාදීව හිතලා බලන්න. පින්නත් අයගේ අම්මයි තාත්තයි ගෙව් පල්ජී පවුල් ජීවිතේ හරිම සන්තෝෂෙන් අරගෙන ආවේ. හිත තමනාපකම් තිබ්බේ නැද්ද? නොහොද නෝක්කොඩකම් තිබ්බේ නැද්ද? දෙන්නට දෙන්න එපා වීම තිබ්බේ නැද්ද? අමනාප වෙලා හිටපු අවස්ථා නැද්ද? දෙන්න ප්‍රශ්න ඇති කරගෙන දබර ඇති කරගත් අවස්ථා නැද්ද? දෙන්නට දෙන්න ආදරයක් නැති හිටපු අවස්ථා ඕනතරම් තිබ්බද නැද්ද? බලන්නකො. මේ ඉපදෙන සත්වයා ජාතිය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී ස්වභාව කොටගෙන ඒ වගේම දේවල් ස්වභාව කොටගත් අය හොයනවා එකතු වෙනවා ජීවිත අරගෙන යනවා ඉතින් බලන්න ඒ ජීවිතවල අර්ථය මොකද්ද කලකිරෙන්න ඕනේ ඊළඟට මේ දෙමව්පියෝ Taman නිසා පවා දුක් විඳපු අවස්ථා නැද්ද මේ දෙමව්පියෝ දරුවෝ නිසා කොච්චර දුක් විඳිනවද මොකද්ද අපි මේ අපේ බුද්ධ ශාසනයක ජීවත් වෙන අවශ්‍ය මේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. අපි හිතුවට විවාහය තුළ සැනසෙල්ල තියෙනවා කියලා. තියෙන සැනසෙල්ලත් ඇත්තටම නැති වෙන එකක් තමයි තියෙන්නේ. අච්චර ගුණ යහපත් යශෝදරාවුණත් අඬන්න වැළපෙන උනාද නැද්ද? ලෝක ස්වභාවය. එතුමියත් විවාහ වුණේ සිද්ධාර්ථයන් වහන්සේත් එක්ක අපි වෙන්නේ කියලා අදහසකින් නෙවෙයිනේ. ඉතින් ඇය බලාපොරොත්තු වෙන දේ උන්නේ ඇය ඒ බෝසත්යන් වහන්සේගේ අබ්ලිෂ්ක්‍රමණයට ආශිර්වාද කළ යට හිටින්. නමුත් කඳුළු විදී හිටියේ. ඒ විවාහය තුලදී ඇය ඉතින් ඇයට දුක් විඳින්න වුණා. ලෝක සත්‍යය වෙනුවෙන් නමුත් Tamanගේ සාමී පුතුණුවන් වහන්සේ සිදු කරපු දේ නිසා ඉතින් අසතරට දුක් විඳින්න වුණානේ. ඉතින් සිද්ධාර්ථයන් වහන්සේට උනත් අර අලුයබළු කෙලපිඩක් වගේ යසෝදර අතහැරලා යන්න බෑ. මොනතරම් ගුණවන්ත මේ සාමියෙක්ද? පුතාගෙන ඇතිවෙච්ච මේ චිත්තහලම්බනේ චිත්තප්‍රීතිය කොච්චරද එදා රෑමනේ ඉතින් ගියේ පුතා ඇවිල්ලා බලල යන්න කොච්චර හිත කිව්වද පුතා වල්ලන්ද ඒත් මොකද කළේ අන්තිමට දොර ළඟට ඇවිල්ලා බලල ඒකෙන් සෑහීමකටපත් වෙනවා කවදාවත් හිතන්න එපා සිද්ධාර්ථයන් වහන්සේගේ අලියමුළු කෙලපිටක් වගේ පිළිකුල් කළා භාර්යාව දරු පැටිය දාලා ගියා කියලා බලන්න එතකොට ඒක කොච්චර කර්කශ වෙන්නේ නැද්ද ඉතින් අපි වෙනුවෙන් තමයි හැම දෙයක්ම කළේ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ කුමන විවාහයක් වුණත් වේදනාකාරී. දැන් තාජ් මහල් හදපු ෂාජහාන් රජතුමාගේ මුම්තාස් දේවියගේ සම්බන්ධයේනේ මේ තාජ් මහල් හදන්න හේතුනේ. ඉතින් ඒ විවාහය තුල සැනසීලා තිබ්බද? ඒ මුම්තාස් මැරුණ දවස් ඉඳලා ෂාජහාන් රජතුමා මෙරිමරි ජීවත් වුණා. කොයි ඉතින් මේ විවාහය තුළ සැනසෙන්නේ? ඒක මරණයෙන් හරි තියෙන සැනසීම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. භයානක රෝග රෝග ආදී හරි ජීවිතයකට පැමිණීම තුළ ඒ විවාහය තුළ සැනසීම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. දෙන්න හොඳට හිටියත් උපදින දරුවන්ගේ දෙන මුරණ්ඩුකම් නිසා සැනසීම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඉතින් අපි මේ වහල කතා කරන්න ඕනේ නැහැ. විවාහය කියන්නේ සැනසෙල්ලක් තියෙන ගන්නක් නෙමෙයි. දැන් දෙමාපියන්ට මොකද වෙලා තියෙන්නේ? දෙමාපියෝ හිතනවා අපි දෙන්නගේ විවාහේ නම් කනසිල්ලක් තිබෙන්නේ නැහැ. හැබැයි මගේ පුතාගේ විවාහේ නම් කනසිල්ලක් තියේවි. ආන්නේ හීන නිසා, ආන්නේ බලාපොරොත්තු නිසා මොකද කරන්නේ? පුතාට ගෑණි ළමයෙක් හොයලා දෙනවා. අපි දැන් දුක් විඳා. හැබැයි මගේ පුතාට නම් ඒක වෙන එකක් නෑ. හැකේට කේන්දරත් බලනවා. යන්න බෑනේ. ඒ නිසා වැඩි හොඳට කේන්දරත් බලනවා. කේන්දරත් බලලා ඔක්කොම ගලපවලා මේ දෙන්න ආන්දලේ යවනවා. එකතු කරලා. ඒත් මොකද උනේ? දරුවෝ විවාහ කරලා දුන්න අම්මලා තාත්තලා දන්නවා තමන්ගේ දරුවන්ගේ පෞල් ජීවිත ලැස්ස කත්තේ. ඉතින් ඇයි අපිට එහෙම උනේ? අනාර්ය පරිේශණය. අපි සැනසෙල්ල හොයාගෙන ගිය අනාර පරිවසනය. ඒකයි බුදුවරු පහළ වෙනකොට පොකුරු පොකුරු වෙන්නේ ශාසනයට. පොකුරු පිටින් එන්නේ. ඒක සැරේකට 60යි, ඒක සැරේකට 100යි, ඒක සැරේකට 1000යි, ඒක සැරේකට 2000යි. බුද්ධ කාලේ පොකුරු පොකුරු වෙන්නේ ශාසනයට. මේ අවුරුදු 18යි, 20යි, 25යි මේ අනාර්ය පරිේශණයේ තියෙන මේ නීරසකම අවබෝධ වෙලා. ඉතින් බෝසත්යන් වහන්සේ විදියට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මටත් ඕක දැනුණා. ජාතිය ස්වභාව කොටගත් මං ඇයි ජාතිය ස්වභාව කොටගත් දේවල් හොය හොය ඉන්නේ ජරා ව්‍යාධි මරණ ස්වභාව කොටගත් මම අර සතර පෙර නිමිති දැකීමත් එක තමයි ගොඩක් ඕ සංකල්ප ආයි බෝසත් යන හන්සෙට. පහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් දැක්කනේ. අන්න ඒවත් එක තමයි ආයි මමත් ලෙඩ වෙනවා. එහෙනම් මේ අනිත්‍යයන් ලෙඩ වෙනවා. මම ඒවම හොය හොය ඉඳලා ඇති ඵලෙ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිං කුසල ගවේෂි මං කුසලය හොයාගෙන ආවා. කුසලය මොකටද? ඒ භව යෝගාදී ශ්‍රේ කරවන අනුත්තරෝ නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මම මෙහෙම හොයාගෙන ඉස්සෙල්ලාම ගියේ උද් ආලාර කාලාම ළඟට. බෝසත්යන් වහන්සේ බැලුවා මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න සුදුස්සෝ කවුද? ඉතින් එතකොට නරමුණුනා ආලාර කාලාම කියලා දක්ෂ සමාධිය වඩන ගුරුවරයෙක් ඉන්නවා කියලා. ඉතින් බෝසත්යන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේ මොකද කළේ? ගුරුවරයා හොයාගෙන ගියා. ගුරුවරයා හොයාගෙන ගිහිල්ලා මොකද කළේ? ඒ ගුරුවරයාගෙන් ලබන්න තියෙන හැම ශිල්පයක්ම ලබා ගත්තා. ඊළඟට ගියා උද්දකරාම පුත්ත උද්දකරාම් පුත්‍ර ගුරුවරයා ළඟටත් ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේට දේශනා කරන පින්වත් මහණෙනි මට එතනනුත් දැනුණා. ඒ ගුරුවරයාගෙන් ලබන දේ ඔක්කොම ටිකම ලබා ගත්තා. හැබැයි මට දැනුණා නායන් ධම්මෝ නිබ්බිදාය. මේ මේ මේ ගුරුවරු උගන්වන ධර්මේ නම් සංස්කාර ගැන කලකිරෙන්න හේතු වෙන්නේ නැහැ. මොකද ඒ උද්දකරාම් පුත්‍ර හෝ වේවා ආරා ආලාර කාලාම හෝ වේවා මේ විදර්ශනාව කියන එක උගන්වන්නේ නැහැ. මේ ස්කන්ධ ධාතු ආයතන වල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභාදී ආදීනවාදී එවැනි විදර්ශනාමය පැත්තක් ඉගෙන ඉගෙනීමක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් බෝසත්යන් අහස දැන්නු මේ කෙලෙස් යටපත් වීම తాවකාලික වැඩක් මේ අපි කරගන්නේ මේ විස්කම්බන වශයෙන් යටපත් කර ගැනීමක්. මේ සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ මේ මේ කෙලෙස් වල. නායන් ධම්මෝ නිබ්බිදාය මේ සංසාරයේ ස්කන්ධ ධර්මාදී ගැන කලකිරින්න හේතු වෙන්නේ මේ ධර්මය. න විරාගාය මේ රාගයේ සමුච්ඡේද ප්‍රහාණයට මේක හේතු වෙන්නේ න නිරෝධාය ස්කන්ධ ධර්මාදී නිරුද්ධ වීමට මේක හේතු වෙන්නේ න නිබ්බානාය සංවත්තති නිර්වාණය සාක්ෂාත් කරන්න හේතු වෙන්නේ මේ ධර්මය ඉතින් මොකද කළේ ඒ ගුරුවරුන්ට වන්දනාමාන කරලා ගරු බුහුමන් කරලා ඉතාම සාමකාමීව බෝසත්යන් වහන්සේ ඒ වයින් බැහැරවල ගියා. කවදාවත් ගැරහුවේ නැහැ. ආන්න එක හරි වටින ගරහන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේ. ගෞරවයෙන් ඉවත් වෙලා යනවා. ඉතින් සමහර අවස්ථාවල දැන් සඳහන් වෙන උද්දකරාම පුත්‍රතුමා කියනවා මාත් එක්ක එකට ශිෂ්‍යව බලාගමු. ආලාර කාලාම කියනවා මාත් එක්ක එක එකට එකතු වෙලා ශිෂ්‍යව බලාගමු. හැබැයි ලාභ සත්කාර වලට අහුන්නේ ඉලක්කය තිබ්බේ ආර්ය පරිශ්‍රණය වුණ නිර්වාණය හොයා ගැනීම. පිටත් මහණෙනි මම ඒ ගුරුරුන්ගෙන් ඉවත් වුණා. ගුරුවරුන්ගෙන් ඉවත් වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොකද කලේ මේ නිර්වාණය සාක්ෂාත් කිරීමට සය අවුරුද්දක් හුදකලාව උත්සාහ කරනවා. උත්සාහය අවසන් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුප්පාමේ විමුක්ති අයමන්තිමා ජාති නක්ති දානි පුනබ්බවෝ තනියම ගත්ත වෙර වීර්ය අවසන් වුණේ අකුප්පාමේ විමුක්තිය. මම යම්කිසි විමුක්තියක් ලැබුවා නම් ඒක අකෝප්‍යයි. ඒ කියන්නේ ස්ථිරයි. නිර්වාණයක නිශ්චිත ධර්මයක් නේ. අයවන්තිමා ජාති නත්ති දානේ පුනබ්බවෝ. අයවන්තිමා ජාති කියන්නේ මේ මගේ අන්තිම උප්පත්තියයි. ඊළඟට නත්ති දානේ පුනබ්බවෝ දැන් මට පුනර්භවයක් කියලා දෙයක් නැහැ. එහෙම උනේ කොහොමද? බුදුරජාණන් බෝසත්යන් වහන්සේ ආර්ය පරිේශණය හොයාගෙන ගියපු නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට ගුරුවරුන්ගේ ආශ්‍රයේ ඉඳලා ගුරුවරුන්ගෙන් බැහැර වෙලා ගිහිල්ලා තනියම උත්සාහ කරලා මේ විදිහ නිර්වාණය සාක්ෂාත් කරගත්තට පස්සේ මොකද උනේ කියලා විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගැනීමේදීම මේ බුද්ධත්වය තුලින් මතුවෙච්ච මේ පංචස්කන්ධාදී එතන ගැඹීර අවබෝධයත් එක්ක අදහසක් ආවා මේ ගැඹුරු ධර්මය ලෝක සත්‍යයට අවබෝධ කරගන්න අමාරු වෙයි කියලා. බලන්න ගැඹීරෝ ගැඹීරයි. දුද්දසෝ දුරනුබෝධෝ. මේක අවබෝධයට අපහසු එකක්. ඊළඟ ශාන්තෝ පනීතෝ. මේක ශාන්තයි මේක ප්‍රනීතයි. අතක්කාවචරෝ. ඒ කියන්නේ මේක තර්කයෙන් දැස ගන්න බැරි එකක්. ඇයි තර්කයෙන් දැස ගන්න බැහැ කියන්නේ? තර්කයෙන් දැස ගන්න පුළුවන් එකක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. කායानुපස්සනාව කියන්නේ මේ තර්ක කරගෙන ඉන්න එකක් නෙවෙයිනේ. වේදනානුපස්සනාව කියන්නේ තර්ක කරගෙන ඉන්න එකක් නෙවෙයි. එකක් නෙවෙයි. කායानुපස්සනාව කියන්නේ තමන්ගේ කයට හිත දාලා යදාලා කර්මස්ථාන පුරුදු කිරීමක්. වේදනානුපස්සනාව කියන්නේ තමන්ගේ අධ්‍යාත්මික තිබිලා අධ්‍යාත්මික වේදනාදී ඇත්ත දැකීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ස්කන්ධ ධාතු ආයතනයන් ආදී විමසීම කියන එක ඒක මේ තර්ක කර කර ලබන්න පුළුවන් අවබෝධයක් නෙවෙයි. ඒක තමන්ගේ පැත්තට දාලා ප්‍රායෝගිකව පුහුණු කිරීම තුලයි මේක තුල ජයක් ලබන්නේ. ඒ නිසා කෙනෙකුට අතක් ආවත් නෑ මේක මේ තර්කයන්ට ගෝචර වෙන එකක් නෙවෙයි තර්කයන්ට අහු වෙන්නේ නෑ. තර්කයන් තුලින් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ කොහොමදවත්. මේක ප්‍රායෝගික පුහුණුවක් තුලින් ලබන අවබෝධයක්. ඉතින් ඒකට ලෝක සත්‍යය කැමති වේද? ඇයි මේ ධර්මයේ ගැඹීරයි? ඊළඟට නිපුණෝ පඬිත වේදනියා මේක හොඳ නිපුණත්වයක් සහ පඬිතුයන් විසින් දැනගත යුතු ධර්මයක් අවබෝධ කරගත්තේ කියලා යම්කිසි බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ ලෝකයාට දේශනා කිරීමේ යම්කිසි පස්මසීමක් ඇති වෙනවා. අන්න ඒ වෙලාව තමයි සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගේ මේ විතර්කය සිතින් දැනගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොකද සඳහන් කරන්නේ? උත්තේහි වීර විජිත සංගාම මේ මාර සංග්‍රාමය දිනු වීරයන් වහන්සේ නැගී සිටින්න. සත්වාහ අනන විතර ලෝකේ මාර්ගයේ පෙන්නන කාමච්ඡන්දාදී ණය නැති ආනන් වහන්සේ හැසිරෙන්න කියනවා. දේශේසු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති. භාගතුන් වහන්සේ ධර්මය දේශනා කරන්න අවබෝධයට පත්වන්නෝ ඇති වේවි. වීරයන් වහන්සේ නැගිටින්න වීරයන් වහන්සේ සත්වයන්ට මාර්ගය පෙන්වන සත්වාහ කියන්නේ මාර්ගය පෙන්වන්නා කියන අර්ථය. එතකොට මාර්ගය පෙන්වන්නම් වහන්ස මේ ඔබ වහන්සේ නැගී සිටින්න වීරයන් වහන්ස ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ධර්මය අවබෝධ කරගනි. දේශේසු භගවා ධම්මං භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය පාවිච්චි කරනවා. ඉස්සෙල්ල ඒක පාවිච්චි කළේ නැහැ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය පාවිච්චි කරලා බලනවා මේ ලෝකේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වුණ අය ඉන්නවාද කියලා. ඉතින් එහෙම බලලා බලනකොට තේරෙනවා ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද කළේ? පස්සක මහණුහාගෙන යනවා. උද්දකරාම පුත්‍රත් ආලාර කාලාම් කියන ගුරුවරු තමයි ඉස්සෙල්ලා මෙහෙම. නමුත් උන්වහන්සේලා එතකොට මරණයටපත් වෙලා. ඒ නිසා පස්සක මහණු හොයාගෙන ගිහිල්ලා පස්සක මහණුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ආර්ය පරිේශණය මොකද්ද? අනාර්ය පරිේශණය මොකද්ද කියලා. ඉතින් ඒ අනුව පින්නත් අපි තේරුම් ගන්න ඕන මේ සූත්‍රයේ දිග සූත්‍රයක්. සාමාන්‍ය පිටු 20කට වඩා දිග සූත්‍රයක් මේ අපි දේශනා කරේ. පිටු 20කට ආසන ප්‍රමාණයක් මේ සූත්‍රයේ දිග හැරෙනවා. පාලි සහ සිංහල දෙකම ගත්තොත් පාලි පැත්තෙන් ගත්තොත් පිටු 10ක් විතර. ඉතින් මෙච්චර දිග සූත්‍රයක් තමයි මේ පැයකට ආසන්න කාලයක් තුළ අපි විග්‍රහ කළේ. ඉතින් මේ සූත්‍ර ධර්මයේ තුල අඩංගු වෙලා තියෙන ආර්ය පරිේශණය. ජාතියේත පත්ත නැහැ, ජරාවට පත්ත නැහැ, ව්‍යාධියට පත්ත නැහැ, මරණයට පත්ත නැහැ, ශෝක කරන්නය. ඒ වගේම ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව සහිතය හොයාගෙන යෑම අනාර්ය පරිේශණය. යමෙක් ජාතිය ගැන කලකිරීලා ජාතියෙන් මිදෙන්න නිවන හොයාගෙන යනවා නම් ආර්ය පරිේශණය. ඉතින් අපිත් අපේ ජීවිතවල හැමතිස්සෙම පුළුවන් නම් තමන්ගේ ජීවිතේ හැමදේම සමතුලිත කරලා හැම දෙයක්ම තමන්ගේ පැත්තෙන් වෙන තැන හැම කටයුත්තක්ම කරලා පුළුවන් නම් ශාසනයට ඇවිල්ලා ඍජුවම අනාර්ය පරිශ්‍රණයට තුන් වෙන්න එහෙම පහසු නම් ගෘහස්ත ජීවිතය තුළ ඉඳගෙන නමුත් ආර්ය පරිශ්‍රණයක් කරන්න උත්සාහ කරන්න මෙතර කාලයකට හොයපු අනාර්ය පරිශ්‍රණයන් සීමා කරලා මෙච්චර කාලයක් අනාර පරිවේෂණ හෙව්වා ඒ ප්‍රමාණවත් ආයෙ මට වෙන හෙවින්ම ඕනේ නැහැ මම මෙතෙන් සිට ගිහින් ඉඳගෙන නමුත් ආර පරිවේෂණයේ දෙනවා කියලා අදිස්ථානිත කරගෙන අපේ පින්දුතන තමන් ජීවිතේ ධර්මයෙන්ම පෝෂණය කරගන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනා මෙතකින් අවසන් කරනවා අද දවසේ ධර්ම දේශනාව සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ගල්කිස්සේ පදිංචි විද්‍යාරත්න පවුලේ පින්නතුන් ඒ පිණිතු විශේෂම බලාපොරොත්තු වෙන්නේ ශ්‍රියානී විද්‍යාරත්න මාතාව ඇතුළු මියගේ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් අසංකේ කල්ප ලක්ෂ ගාණක් පාරමිතා පුරලා මේ ලෝකයට පහළුණු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ප්‍රඥයන්ගේ හිතසුව පිණිස දේශනා කළ මේ උතුම් ධර්මය මේ ලෝකයටම පැයක් තුල සැනසෙන්නට පුළුවන් විදියට මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් මේ ලොව සැනසීම තුළ මතු කරගත්ත මහා පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරනවා විශ්‍යානී විද්‍යාරත්න මෞතුමිය ඇතුළු මියගේ සියලුම ඥාතීන්ට මේ පින් 100යි අයිති අනුමෝදන් වේවා කියලා ඒ ශ්‍රියානි විද්‍යාරත්න මාතාව ඇතුළු සියලු මියගේ ඥාතීන්ගේ සංසාර ගමන සුවපත් වේවා බුද්ධ ආදී මහා උතුම් සත්පුරුෂයන්ගේ ආශ්‍රය නැවත නැවත ලැබේවා සංසාර දුක් නිවේවා උතුම් නිවනින්ම සැනසෙන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ගල්කිස්සේ පදිංචි විද්‍යාරත්න පවුලේ හැම දෙනාටමත් විද්‍යාරත්න පවුලේ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය නිරන්තරයෙන්ම ලැබේවා ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම ලැබෙත්වා සංසාර දෝෂයක් තියෙනවා නම් මේ සිදු කරගන්න මහා පුණ්‍ය කර්මයන්ගෙන් ඒ සංසාර දෝෂ දුරු වෙලා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවී තනෙහි වදාළතුම් නිර්වාණයෙන් සැනසෙන්නත් ඒ දේ ගල් කිස්සේ පදින්ති විද්‍යාරත්න පවුලේ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ පිළිතුර සඳහන් කරනවා ධර්ම දේශනාවට සමන් දෙන හැම දිනාටමත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලෝකවාසී හැම දිනාටම මේ ගෝර බීර සංසාරයෙන් ඉක්මනට මත්විදුණු තුම් නිර්වාණ ධර්මයම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිදු කරගත් තුම් පුණ්‍ය ශක්තිය පින්වලින් සතුටු වෙන පින්වලට කැමති සියලුම දෙවියෝ අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටම බුද්ධත් බුද්ධාදී රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් ශනසිල්ලක් නිවීමක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාමය පින්කම මෙතකින් අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති